අද අපි බලාපොරොත්තු වෙන්නේ සංඛාර කියන්නේ මොනවද කියන කාරණේ මේ උතුම් බුදුදහම තුළින් මතකට තේරුම් අරගන්ටයි ඒ සංඛාර කෙබඳු ආකාරයෙන් අපි තේරුම් අරගත යුතුද සංඛාර කියන්නේ මොනවද කොහොම ඇති වෙන දෙයක්ද අවිද්‍යාවවත් ඇත්ත ඇති ආකාරයෙන් දකින්නේ නැති සුතඥා කියනවා ඒ පිළිසෙ නැත්නම් මේ ලෝක සත්‍යය මේ ලෝක හරි වටිනා දෙයක් කියලා හිතාගෙන ලෝකේ යථාර්ථය ඇත්ත තේරුම් ගන්න බැරි කම නිසා කාර්යයක් ඇති කාර දේවල් වලින් පිළිතුරයක් කියලා හිතාගෙන එහි ආශාවෙන් හිතවල ගන්න. මෙන්න මේ ආශාවෙන් හිතවලී ගැනීම මුල් කරගෙන සුමද්ද සිද්ධ වෙන්නේ ලෝකේ පැවැත්ම හරි වටිනවා කියලා හිතාගෙන ඒ වටිනා පැවැත්ම යලි යලි ඉදිරියට ගොඩනගා ගන්නට Tamanට අවශ්‍ය පරිදි පවත්වා ගන්නට හිතලා ඊට අනුකූලව ප්‍රියමනාපයෙන් බැඳිලා හිතන්න පටන් ගන්නවා කියන්න පටන් ගන්නවා කරන්න පටන් ගන්නවා මොකද මේ කරන්නේ මේ පැවැත්ම යලි යලි ගොඩනගා ගන්න පැවැත්මට අයිති යමක් නැත්නම් මොනවද පැවැත්මට අයිති වෙන ඒවා අපි ප්‍රියමනාපේ ගොඩනගන්න බලාපොරොත්තු වෙන මොනවද මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන ස්පර්ශ මනවදන ධර්ම මෙන්න මේ කියන දේවල් බොහෝ වටිනා දේවල් කියලා හිතාගෙන ඒවා හිත බැඳගෙන ඒවා ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ මොනවද අන්නේ අවශ්‍ය උපකරණ අවශ්‍ය දේවල් ලබාගෙන ඒවා බොහොම හොඳින් පවත්වාගෙන මේ මනවන්න ආස්වාදයේ ලැබීම ප්‍රයෝජනයේ වශයෙන් අරගෙන වැඩිම කාලයක් වැඩිම හොඳින් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා කියලා හිතමින් අන්නේ පසුපස. එයා වළඳ පුරුදු වෙන එක තමයි මේ සංඛාර වලට මුල. එනාර අවිද්‍යාවේ ගති ඒක. අන්න ඒකෙන් මොකද්ද කරන්නේ? ලෝක සත්‍යය ඒවා බලාපොරොත්තු වෙන කටයුතු කරනකොට හිතුවට ඇතුළු ආකාරයෙන් ලැබෙන දේවල් නෙමෙයි මන වදන රූප ශබ්ද ගන්තන අපි ස්පර්ශ ධර්ම කියන්නේ. ඒවා ගොඩ නගා ගන්න ඕනේ. ගොඩ නගාගෙන තමයි ආස්වාද දෙන්න ඕනේ. මන වදන රූපයක් නිකන් හම්බෙන්නේ. ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් කියලා නිකන්ම ලැබෙන්නේ. ඒවා සඳහා අපි ගත හිත විහෙසවන්න ඕනේ. අපේ සායලේ වැය කරන්න ඕනේ. මේ සාකාරයෙන් ඒ සඳහා කාර්ය වදින්න පොරසන්න සිද්ධ වෙනවා. කුමක් නිසාද? ඒ වායේ අනුපාදෝ නිසා දුර්ලභතාවය නිසා පොරකාය පිළිස වැඩි නිසා ඒ වෙලාවේදී අපිට හිත වෙනවා ඒ පිළිබඳ මහා තරණයකට බහින්න. මම වගේ කියන්නාගේ දෘෂ්ටිය ගොඩනගාගෙන ඒවටවත් ඒවට හඹා යන්න සිද්ධ වෙනවා තරණ කරන්න සිද්ධ වෙනවා. හැබැයි තරණ කරනකොට එක්කෙනෙක් නෙවෙයි බොහෝ අයදී තරණ කරනකොට තරණයේ පොරයක් බවටත් පත් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒ වෙලාවේදී අපිට නිගමන දෙකකට බහින්න වෙනවා. සාධාරණ විතර සමව මෙයා විලා දාගෙන කරුමු. නැත්නම් මේකේ භුක්ති විඳිමු. මේක ආදාහක. නමුත් ඒකට කැමති නැති පිරිසක් එහෙම හරියන්නේ මට පුළුවන් බලේ තියෙනවා මගේ හැකියාව තියෙනවා කියලා. ඒ මතේ ආස්වාදය ලබා ගන්න දේවල් පොරකාලා සමාවතී ගොඩනසා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක පිරිසක්. එහෙම ඉඩ දෙන්න හොඳ නෑ ඒක අසාධාරණයි කියලා බලාපොරොත්තුක් ඊට විරුද්ධව සටන් කරන්න නැගී සිටිනවා. දැන් මොකද්ද මේ ඇති වෙන්නේ? එක එක විදිහේ අදහස් ඒ ලෝක සත්‍යය ගන්නවා සමහර කෙනෙක් මොකද කරන්නේ එහෙම හොඳ නෑ කවුරුත්තර රාමගේ සමාදානෙ ඉඳලා හොඳින් මේවා ලබා ගන්න කියන පැත්තක් ඉඳලා ගත්තාම අන්න ඒගොල්ලෝ පුණ්‍යාති සංකාර කියලා යහපත් පැත්තට අවශ්‍ය කරන දේවල් වලින් සමගිය සමාදානෙන් ඒ කාම සම්පත් ලබා ගැනීමට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා වැඩ පිළිවෙලක් ලෝකේ හතක් කියලා එනකොට අන්නේ බඳු වන්නා වූ දේ ගන්න හිතලා කියන කරනදී කටයුතු වලදී මොකද්ද හිත වෙන්නේ? අන්න ඒවට කියනවා පුණ්‍යාවි සංකාර. ඔය අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ අර්ථයෙන් විග්‍රහ කරලා දෙන්නේ. ඒ වගේ නිවිදව ලැබී සිටලා ගැටෙන්න පටන් ගත්තාම මේ ගැටෙන්නේ කරන හැම වැඩක්ම මොකද මේ දුෘෂ්ටි හිතකින් කරන දෙයක් වෙනවා. මනුත්ත මානසිකින් කරන දේවල් බාටපත් වෙනවා. අන්න එවන් දාස්ත්වයෙන් හිතන්න පටන් ගත්තාම කියන්න කරන්න පටන් ගත්තාම ලෝකයාට විනාශයක් ඇති කරන දැවීමක්, ඇලීමක්, ගැටීමක් ඇති කරන අයිත්‍ය අසාධාරණයේ කියන මේ தත්ත්වෙට ලෝකයා විචිත්ත කරලා වෛරයේ බය ඇති කරන යම් යම් කාරණා හිතෙන් කයි වශයෙන් කරන්න පටන් ගන්නවා. අන්න ඒවට කියනවා අභිඥාවේ සංකාරය. මේ අපේ තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් අදහස් ඇතුළේ මේක රස කරන්නේ. ඒ වගේම මොකද කරන්නේ? මේ ප්‍රභාව දෙකම දැකලා කොයි පැත්තෙන් ගියත් මේවා අල්ලන්න ගියත් ගියා අල්ලන්න ගියාම මේකකාරී වෙනවා පරාජාත වෙනවා බදන්න පොරසන්ට වෙනවා මේක මහා කරදර වෙනවා. ඒ නිසා මම මේවා පැත්තකට දාලා ඔක්කොම පැත්තකට දාලා මාගේ පාඩු වෙන්නේ. මේ තව අදහසක්. අන්නේ අදහස ගන්නව හිතන්න කියන්නේ කරන්න පටන් ගත්තාම ඒවට කියනවා ආනින්ජාති සංකාර කියන පැත්තට නැඹුරු වෙන හදයි. මෙන්න මේ ආකාරයෙන් පුඤ්ඤාදි සංකාර, අපුඤ්ඤාදි සංකාර, ආනින්ජාදි සංකාර කියන. මෙන්න මේ ආකාර කොටස් හතරක් වෙලා එනවා. දැන් මේක ආයුධයෙන් කියනවා නම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා කියනවා. දැන් කයින් කරන වැඩකට කියනවා කාය සංකාර කියනවා. කරන වැඩකට නිකම්ම කියලා නෙමෙයි. අර අවිද්‍යාව සහගත බැඳීමකින් මතු කරගත්තේ ඒ බැඳීම් සහගත මානසිකත්වයක් තුළින් ගොඩනගන්නා වූ හිතේ ක්‍රියාව නම් කියන ඒවා තමයි මේ කියන මනෝ සංකාර කිව්වේ ඒ වගේම කාය සංකාර වචේ සංකාර කිව්වේ. ඒතර මෙන්න මේ සංකාරයි සාරයි තෝරා ගන්න ඕනේ. කාර කියන්නේ අපේ ක්‍රියාකලාප. එහෙනම් කාර්යයක් සිද්ධ වෙනවා නම් යම් කෙනෙක් උපන්නොත් ඔහුගේ මරණය දක්වා අරිහත් වහන්සේලා සිද්ධ වෙනවා ක්‍රියා කරන්නේ. කතා කරනවා ක්‍රියා කරනවා හිතනවා. හැබැයි උන්වහන්සේට කාර කියනවා සංකාර වශයෙන් ගොඩනැගෙන අවිද්‍යාවෙන් ගොඩනැගෙන යම්පත්පත් වෙනවා නම් ඒක නිරෝධයි. අවිද්‍යාවෙන් ගොඩනැගෙන්නේ නැගෙන්නේ නැහැ. එහෙනම් හිතවිලි නැගෙනවා අවිද්‍යාව නිසා ගොඩනැගෙන හිතවිලි නැගෙන්නේ නැහැ. ක්‍රියාව නැගෙනවා අවිද්‍යාව මුල් කරගෙන හැදෙන ක්‍රියාව නැගෙන්නේ නැහැ. වචනේ ප්‍රකාශ වෙනවා අවිද්‍යාවෙන් කරන්නා වැඩම ප්‍රකාශ වෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය තමයි අරියපන්නාහසේගේ හිතේ ක්‍රියාව ගන්නව තත්ත්වේ. නිසා උන්වහන්සේගේ සිත්වල දෙනවා කාර්යයක් නැත්නම් ක්‍රියාසිතිය. දැන් මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ මේ ක්‍රියාසිත කියනකොට අර සංසාරය එතන නැහැ. මොන සංසාරද නැත්තේ? අවිද්‍යාව පස්යෙන් හටගන්නා වූ සංසාරය එතන නැහැ. එනිසා තේරුම් අරගන්න ඕනේ අවිද්‍යාව පස්යෙන් හටගන්නා වූ සංකාර තේරුම් අරගන්න ඕනේ අපි නිරෝධ කරගන්න ඕනේ මොනවද යථාර්ථයේ තේකනම් අවිද්‍යාව පස්යෙන් හටගන්න සංකාර. අපි දුක කියන දෙන්නේ හේතු වෙනවද? අවිද්‍යාව පස්සේ කරගෙන හටගන්න සංකාර. එහෙනම් දැනගන්න ඕනේ අපි සියලුම ක්‍රියා සියලුම හිතවිලි සියලුම වදන්නාවත්තන්ට උත්සාහ කරන මෙහෙම අදහස් තිබුණොත් එහෙම ඒ ගැන හිතලා බලන්න ඕනේ ධර්මානුකූලව කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් හිතේලා ක්‍රියාවක් කතාවක් හේතු කොටගෙන පාපයක් සිද්ධ වෙනවා නම් වරදක් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අන්න ඒව අත්හරින්න. ඒකෙන් වෙන වෙන වැඩින ගැටලු යම් හිතේලා ක්‍රියාවක් කතාවක් නැගෙනවා නම් ඒක නවත්තන්න එපා. මනෝ නිවාරණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සූත්‍රයේ ඉතා පැහැදිලිව මේ ධර්මයේ දේශනා කරන සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේ තියෙනවා. අන්න ඒ නිසා තේරුම් අරගන්න බුද්ධ දේශනාවට විරුද්ධ වෙවි සත්‍ය මාර්ගය තෝරාගත්තාම අපිට පැටලීමක් නැතුව බාධකයක් නැතුව නිවන් මාර්ග පාදා ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා අපි ධර්මානුකූලව ඊට ගැළපෙන ආකාරයෙන් ඉඳ විග්‍රහ කරලා ඉන්නේ. මේ තේරුම් අරගන්න ඕනේ. මේ සංකීර්ණ වචනේ පෙන්වන්නේ එකතුවක් සිද්ධ වෙන ආකාරය. මේ එකතුවක් හැදෙන්නේ මොනවද? එකතුවක් නැති වෙනක අපිට පැවැත්මක යමක් දකින්න නැහැ. මොකද හේතුව? අප කන විවනාසයේ ශරීරයේ මන කියන්නේ එකතුවක්. මොනවා එකතුවක්ද? අපි අර පාළි පෙර වචන වලින් කියනවා නම් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන්නේ. මෙන්න මේ ධාතු හතරක එකතුවක් තමයි ඇස කියන්නේ, කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ කය කියන්නේ. එනම ඇසකා නිවනාසී ශරීරය කය කියන ඒවා එකතුනේ හැදිච්ච නිසා, එකතුනේ හැදුන නිසා, ඒ වගේ ඒවල තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා එකතුනේ හැදිච්ච නිසා අපි මේවා දකිනවා. සං කියන වචනේ. මෙන්න මේ එකතුන් කරන්නේ යම් දෙයකින්. අන්නේ එකතුන් කරන්නා වූ යම් එකතුන් කරන යම් දෙයක් ඇත්නම් ඒ එකතුන් සමග බැඳිලා හැදිලා කරන යම් දෙයක් ඇත්නම් ඒ බඳු එකතු යලි යලි හදන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා සංකාර ගොඩනගනකොට දුක ගොඩනගා ගන්න හේවත් මේ සසර පැවැත්ම ගොඩනගා ගන්න හේතු වෙනවා. අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක් ගොඩනගා ගන්න හේතු වෙනවා. මේ කාරණේ හොලින් තේරුම් බලගන්න ඕනේ. එහෙනම් දුක ගොඩනගනවා නම් දුක ගොඩනගින්න විතරයි මේකයි. මේ කාරණේ තේරුම් බලගත්තාම සංකාර කියන්නේ මොනවද, කාල කියන්නේ මොනවද කියලා පැහැදිලිව තෝරා ගන්න ඕනේ. එහෙනම් ආර්ය සංකාර කොටස කොල්ලනවා. අධ්‍යාත්මයේ පත්‍යයන් වැඩි වූ මාර්ගයක් තියෙනවා. මාර්ගය වළංගා වූ ඇට තියෙන සංකාර කොටසක් ඒකට කියනවා කුසල මූලපත්‍ය සංකාර. අපි අත්හරින්නේ මොකද්ද? අවිද්‍යාපත්‍ය සංකාර. වඩන්නේ කුමක්ද? කුසල මූලපත්‍ය සංකාර. මේ නිසා අපි තේරුම් අරගන්න ඕනේ සියලු සංකාර අත්හරින්නේ නැහැ. සියලු සංකාරයන්ගෙන් අපි වැරගන්න අපිට ප්‍රයෝජනව කොටසක් තියෙනවා. නිවන් අවබෝධ කරගන්න, ප්‍රඥාව පහළ කරගන්න ප්‍රධාන ආධාරකයක් තමයි කුසල මූල සත්‍යයෙන් හටගන්න සංසාර. එහෙනම් මොනවද? අපි දැන් දැනගන්න ඕන අර කිවිදේම කුසල මූලයෙන් හටගන්න සංකාර වෙනවා. මොකද්ද කුසල මූලය? අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. අලෝභයේ කුසල මූලයක්, අදේශයේ කුසල මූලයක්, අමෝහයේ කුසල මූලයක්. අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් යම් කිසි කටයුත්තක් සිද්ධ වෙනවද? අන්නේ සිද්ධ වෙන කටයුත්තෙන් සිතන කියන කරනකොට සිද්ධ වෙනවද? කුසල මූල ප්‍රත්‍යයෙන් හටගන්න සංකාරය. මෙන්න මේ කුසල මූල වශයෙන් හටගන්න සංඛාර තේරුම් බලගත්තා නම් අන්න ඒ වෙලාවේ අපිට හිතා ගන්න පුළුවන් මේ කොහොමද කුසලස්ස උපසම්පදා කියන වැඩි හේතු කුසලයක් තියෙනවා. අන්න ඒ කුසලයේ වර්ණවල වැඩිමේ කුමක්ද ආර්ය මාර්ගය. ලැබෙන ප්‍රඥාවෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙච්චර කාලේ අල්ලාගත්ත දුක විඳින ලෝකයේ යමක් ඇද්ද? එහි බැලු චන්ද්‍රාගියක් නැත්නම් ඒ චන්ද්‍රාගිය අපහැරින් වැඩි විදියට පටන් ගන්නවා ක්‍රමස්ස. මෙන්න මේ කාරණේ සිද්ධ වෙන තමන්ටම තේරෙන්න පටන් ගන්නවා වටිනවා කියලා හිතාගෙන මුලාවටපත් වෙලා දුක දෙන දේවල් අල්ලගෙන හිටියා. ඒ අවස්ථාවේ මා සාගින්නෙන් දැවුණා, මේකගින්නෙන් දැවුණා, මොහොගින්නෙන් දැවුණා. මේක ආකාර රාග යාතිගින් ජරාගින් ව්‍යාධිගින් මංගලින් සෝරගින් පරිදේවගින් දුක්ගින් දෝමරසෙන් උපායාසයෙන් කියලා එකොළොස් මහා ගින්නකින් දැවුණා. ඒ ගින්නෙන් මම දැන් මෙහිලා ඉන්නේ. මොකද හේතුව මම එබඳු දේ ඇතුලේ ඇති නිසා අසාර බව දැනගෙන අත්හැරෙන්න වැඩි ගියා. චන්දරාගින් මගේ හිත දැනේ බං හිතුවේ ක්‍රියාව දැනවල බැඳෙන්නේ නැහැ. එහෙනම් ඒ නිසා ඒවා දුන්නගෙන යම්කිසි දෙයක් අද සම්මතයක් ඇද්ද ඒක බැඳීමක් නැහැ ඒ බලාපොරොත්තුවක් මගේ නැහැ එහෙනම් මගේ දිනෙවලින් නිමුණන්නේ කියලා නිවන Tamanටම දකින්න පුළුවන් ඔය කියන්නේ Taman නිවන් දැකලා කියලා කාගේවත් අහන්න ඕනේ Tamanටම අත්දකින්න පුළුවන් පෙර දැක්ක ඉන්න දැන් නැහැ කියලා Tamanට වැටහෙනවා නිවිවි ආකාරයේ සැනසීමේ ආකාරය වැටෙනවා මොකක් නිසාද මෙන්න මේ අවිද්‍යාවෙන් හටගන්න සංකාරය නිරෝධ වෙනවා නම් විඥාන නිරෝධයි නාම රූප නිරෝධයි සලආයතන ස්පර්ශ වේදනා සංනා උපාදාන භව ජාති ආදී සියල්ල නිරෝධන ආශයට එන්නම ධර්ම න්‍යායේ ඔතෙන්දි තේරුම් අරගන්න ඕනේ සංසාරේ නිරෝධ කරගත්තා නම් අවිද්‍යාවට අවිද්‍යාවෙන් හටගන්න සංසාර නිරෝධ කරා නම් එතනින්ම නිවන් දැක්කා වෙනවා ඒ කාරණේ හොඳින් තේරුම් ගන්න පුළුවන් එහෙනම් අපි ආදී දැනගන්න ඕනේ මොකද්ද නිවන් දකින්න අවශ්‍ය නම් සංසාර තේරුම් ගන්න ඕනේ සංසාර වල හේතුව තේරුම් ගන්න ඕනේ සංසාර නිරෝධය තේරුම් ගන්න ඕනේ සංසාර නිරෝධ කරන මාර්ගය තේරුම් ගන්න ඕනේ. සංසාර සංකාර වශයෙන් දකින්න ඕන මොනවද සංකාර කියන්නේ? ඒක කොහොමද හටගන්නේ? අපි දැන් ඒ කාරණා දෙක දැක්කා. ඒ වගේම සංඛාර හටගැනීමේදී අපාරත්වයේ දැක්කා නම් සංඛාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා හරියාකාරව දකින්න පුළුවන් වුණා නම් අපි දකින්න වැඩක් නැති දෙයක් පරිසරන්න වේනාදියක් හේතුව නැහැ කියලා තේරුම් බරගත්තා නම් අපේ තින්දි කුමද්ද කරන්නේ? සංඛාර නිරෝධයේ කොච්චර වදිනවද කියලා නම් නිවැරදිව වලින් තේරුම් ගන්නයි. අන්න සංඛාර නිරෝධය ඇද්ද නිවරයි. සාධාත්මයේ නිබ්බාණං, දේසක්කයේ නිබ්බාණං මොහොන හේව නිබ්බාන ආදී වශයෙන් නිවැරදිව ලැබෙන ආකාරයකයි. න සංසාර නිරෝධයක් ඇද්දේ නිවැරදිව අපිට අවශ්‍ය කරන උත්තරීතර ප්‍රතිඵල ලබා ගන්න ඕන නම් මේ ආකාරයෙන් සංසාර නිරෝධ කරගන්න බලාපොරොත්තු වෙලා දැනගන්න ඕනේ. න සංසාර නිරෝධ කරගන්න නම් සංසාර අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ, දුක්ඛ වශයෙන් දකින්න ඕනේ, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. යමක් කැමැත්තේ පවතින්නේ නැත්නම් ඒකෙන් දෙන්නේ දුක වාගේ ඒකෙන්ම හිත වෙනවා කැමැත්තේ ප්‍රයත්නක් නැත්නම් කවදාවත් පැනසුමක් දෙන්න විදියක් නැහැ එහෙනම් යම් සංකාරයක් සිටිවිල්ලක් ක්‍රියාවක් කතාවක් මතවන මේසේ පවත්වන්නට කියලා හදුවාද ඒක ඉතිරි පවත්වන්නේ බැරි දේවල්මයි එහෙනම් ඒ බඳු දෙයක් ඇතුළු කිරීමේ ඇති වෙන දුකක් එබඳු වන්නා වූ දෙයක් තවත් ලබා දෙන හරයක් ඉතුරු කරලා කෙලවර වෙලා නැහැ අනන්ත අප්‍රමාණ සසර ගමනකදී අපි කොච්චර හිතලාද කොච්චර කියලාද කොච්චර කරලාද නමුත් අපි තව ඉදිරියට හිතනවා කියනවා කරනවා දැනුත් ඒවා ඉදිරියට හිතන්න කියන්න කරන්න බලාපොරොත්තු වෙනවා. ගමනක් යනවා හරයක් නැහැ කියන එන් දවසට වැටෙලා ගියා නම් අන්න ඒකට වටිනවා අසාර ගමනක ස්වභාවය. අසාර හකක් කිරීමේ ස්වභාවය. අසාර සිටිවි ක්‍රියාවන් පැවැත්වීමේ ස්වභාවය දක්වති. එනම් අසාරයේ මුතු කරගෙන දේපේ මුළු කරගෙන මොහොතේ මුළු කරගෙන යම්කිසි බුද්ධයේ හිතන්න කියන්න කරන්න පටන් ගත්තා නම් අසාරත්වයේ වෙලා දීලා දුක වෙන දීලා කෙලවර වෙන අවශ්‍ය කිසිම සාරත්වයක් ඉදිරි කරමු ප්‍රතිඵලයක් දකින්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ හිතේ ක්‍රියාවන් තුනේ යම් දවසක ඥානවන්තව සීකලනසේ තේරුම් ගන්න පටන් ගත්තා නම් අන්නේ සිද්ධියට හැකියාවක් ලැබෙනවා මෙබඳු අහාරවන්නා වූ සිටිවිලි අසාරත්වයක් ඇති කරනවා දුකක්ම ගෙදෙනවා හරයක් නැතිව පසුබට ගියා නම් ඒක මුලාවක් අවිද්‍යාවක් කියලා තේරෙන්න ඕනක් ඒක. එහෙනම් අන්නෙකින් දකින්න පටන් ගන්නවා අවිද්‍යාවේ වැඩපිළිවෙලක් නේද? මෙබන් වන්නා මේ සංකාරණ නම් මේ හිතේ ක්‍රියාවදන් මේ ආකාරයෙන් සකස් කරන ඒවා. සාමීල් දේශයෙන් මොහෙන් සකස් කරන ඒවා. අනේ ආකාරයෙන් දැනගත්තාම හරයක් නැති බඳුල මම ඒකට වාසේ යන්නේ නැහැ. වැරද්දක් නැති නිසා යන්නේ නැහැ කියලා තේරුම් ගත්තාම යම් කිසි පිනක් කියලා දෙමින් හොයමින් පංචකාම සම්පත් ලැබල පැත්තේ යන එකක් තිබුණා නම් ඒ හිත එතනින් ඉවරයි. එබඳු හිතකින් කරන ක්‍රියාකලාපය එතනින් ඉවරයි. එහෙනම් පුණ්‍යාදී සංකාරය වෙන දවසක් එනවා. යම් කිසි පෞවරයක් අසාධාරණයක් කරලා ඒ පස්සේ යන්න බලාපොරොත්තුවක් වෙනා ඒක කොහොමවත් ඉතිරි වෙන්නේ නැහැ. අපුණ්‍යාදී සංකාරات ඉවරයි. එහෙනම් පුණ්‍ය පාප පහිනස්වර කියනවා සත්‍යයටපත් වෙන අරිහත්ත්වය කියනවා සත්‍යයටපත් වෙනවා කවදා හරි සාමුලින් දැකලා පිළිවෙල කරන දවසට. එහෙනම් ඒ තමයි මේ බුද්ධාවේ තියෙන උත්තරීතර ප්‍රතිඵලය. අන්නේ ප්‍රතිඵලය ලබා ගන්න තමයි අපි වේදනීය බලාපොරොත්තු වෙන්න ඕනේ. සංසාරයේ යථාර්ථය දැනගෙන, සංසාර හැදෙන හැටි දැනගෙන, ඒක නිරෝධ ගුණාම් ලැබෙන සාන්තිය දැනගෙන, නිරෝධ කරන මාර්ගයේ මෙසේ වටහා ගත්තා නම් මෙතනදිත් කියනවා සංඛාර බොත් කරගෙන චතුරාර්ය සත්‍ය වටහා ගත්තා. එහෙනම් අපිට මේ කරවයි නිවන් දකින ධර්මයේ හොඳින් තේරුම් බලගන්න ඕනේ. මේ නිර්වාණ අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා පින්වත් පිරිස හැම ජනතාවම දකින්න ඕනේ මේ ආකාරයෙන් මේ උත්තරීතර වන්නා වූ ධර්ම මාර්ගය තුළින් සංසාර නිරෝධ කර ගන්න ආකාරය. එහෙනම් මේ ආකාරය අපි වටහා ගත්තා නම් සංසාර නිරෝධය නිසා මොකද සිද්ධ වෙන්නේ? විඥාන නිරෝධ වෙනවා කියන කාරණයක් වෙනවා කියනවා. දැන් දකින්න ඕනේ සංකාර ඇති වෙන විඥාන වෙනවා. සංකාර නැති වෙන විඥාන නිරෝධ වෙනවා. එහෙනම් මොකක්ද මේ විඥාන කියන්නේ? මොකද මේ සංසාර වලින් කෙරෙන්නේ සංසාර වැඩුවොත් වැඩෙන්නේ ඒ හේතුව මේ ඥාන සංකාරපත්‍ය විඥාන ඊළඟින් තහන්ති එනද අපි දකින්න ඕනේ විඥාන කියන්නේ මොකක්ද හිතට විඥාන කිව්වද නේද විඥාන කියලා විදලයක් වෙන්නවා විඥාන යෝජනා හිතක් නැති වුණාද ඒක විඥාන පිළිබඳ විග්‍රහ කරලා තේරුම් ගන්නකොට අපිට පුළුවන් වෙනවා මේ සංකාර වලින් හටගත්ත විඥාන කියන්නේ මොනවද කියන එක කියලා ගන්න එයාට දකින්න ඕන ඉස්සරලා විඥානය ගොඩ නැගෙන්න මේ සංකාර බලපාන හැටි. මේ සංකාර කියලා ඉස්සරලා කිව්වා. කුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර කියන කොටස් දෙකක් වෙන ආකාරයේ. එහෙනම් මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ. මේ සංකාරය ගොඩ නැගෙනකොට මේ සංකාර නිසා පබස්තර නිදන් වික්‍රේ චිත්තං ආරම්මන විඥානන ලක්ෂණං චිත්තං කියලා වෙන්නේ. මේ කාට ගැනීමෙන් තොර වුණ මූල චිත්ත ස්වභාවය. අන්න ඒක මූල චිත්ත ස්වභාවයේ මේ සංකාර නිසා තමයි කාම ගැනීම පටන් ගන්න. මොනවද සංකාර කිව්වේ? ලෝ රාගයේ, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්ත යටිසි කුංජේ හිතන්ට කියන්න කරන්න පටන් ගත්තා නම් ඉතින් මේ වෙන්නා වූ ඊට අනුකූලව මේ වෙන මානසිකත්වයේ සමත්මේ සාගතහට, ද්වේෂතහට, මෝහතහට ගන්න අන්න පටන් ගන්නවා. මේ චිත්ත කියන අවස්ථාව විඥාන වලටපත් වෙන්නේ අවස්ථා නවයක් තුළ ඇති වෙන කහට ගැනීමකින්. අපි ධර්මයේ තුළ විභංග ප්‍රකරණයේ තුළ මේ චිත්තේ පිළිබඳව චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝමනාචරං මනේන්ද්‍රිය විඥාන විඥාන සංදෝ කියන දෙකකට නම වතාවට කහට වෙන්න තමයි චිත්ත විඥානස්කන්ධය කියන්නේ එහෙනම් විඥානස්කන්ධයක් බවට පත් වෙනකන් කහට ගැන්වීම කහට ගැන්වීම කුමක් විසින්ද අන්න අර කියන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන කාග දේශ මොහ මුල් කරගෙන හටගත්ත සකස් කරපු මානසිකත්වයේ තියෙනවා දැන් මේකෙන් හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් චිත්ත මනෝගුණ කාරණේ අපි මේ විග්‍රහ කරලා අපිට දැනෙන තේරෙන ආකාරයෙන් තෝරාගත්තාම ඉතාමනේ තේරෙනවා. අර මොන දැනෙන ලක්ෂණේ කියනවා දැනගන්න බලාපොරොත්තුවක් නැහැ. මෙන්න චිත්තවල ස්වභාවය. දැනීම දැනෙනවා. දැනගෙන ඒක ගන්න බලාපොරොත්තුවක් නැහැ. පෙනීම තියෙනවා. බලන්න බලාපොරොත්තුවක් නැහැ. ඇහෙනවා. ආහා ඒවා මොන කරගන්න බලාපොරොත්තුවක් නැහැ. ළඟතුර දැනෙන ස්වභාවය තියෙනවා. ඒව ආග්‍රහණය කරලා හඹායන බලාපොරොත්තුවක් නැහැ. සහ දැනෙන ස්වභාවය තියෙනවා. සස මොකද හඹායන බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේ ස්පර්ශ දැනෙනවා. ස්පර්ශයන් පළ සමවල ආස්වාද වෙන හඹායන බලාපොරොත්තුවක්. මෙන්න මේ වගේ හිත තියෙන බව දැනෙනවා. හිතෙන් පංචකාමයන් පිළිබඳ හඹායන ආස්වාද පස්සේ දුවන බලාපොරොත්තුවක් නැත්නම් අනිත් දෙයක් කියනවා බබස්සන නිදම්බික වේ කිච්ඡන් කියන අවස්ථාව. හැබැයි මේ තිස්සන් කියන අවස්ථාවේ ඉඳලා අරිහතුන් වහන්සේටයි නියමාකාරයෙන් අරිහත්ත්වයට පත් වෙන දවසටයි අන්න එදාටයි මේ චිත්ත කියන ස්වභාවය ඉතුරු වෙන්නේ ඒ ස්වභාවයෙන් එහාට සිට ආදාසේ මොකක්දේද ලැබිලා යන්නේ එහෙනම් මනෝ මානසා හදයන් පන්දරා මනෝ මනායතන මනේන්ද්‍රිය විඥාන කියන දේ කියන්නේ විඥාන අවස්ථාවට ආපු හැටි මේ සංකාරය වලින් ඇතුළු කරන සිද්ධ වෙන හැටි අපි ටිකක් තේරුම් බලගන්න ඕනේ කොහොමද මේකද මේ චිත්ත කියන අවස්ථාව දැනෙන අවස්ථාවේ ඉන්නකොට මේ දැනෙන අවස්ථාවට නිරේධියල් පේනවා ඇහෙනවා ඒ ආකාරයේ ඉන්නකොට මේ වටිනා දෙයක් මේ ලෝකේ කියන හැඟීම අවිද්‍යාව නිසා තියෙන ලෝකසත්‍යයට. මොකද වෙන්නේ? දැනෙන මට්ටමින් ඉන්න බෑ. ඒක මොකද්ද කියලා දැනගන්න හිතෙනවා. අන්න දැනගෙන මේ අහවල් දිනේ කියලා මයින්ද හිතෙනවා. ලෝකේ තියෙන දේවල්, තියෙන දේවල්, ඇහෙන දේවල් වෙන වෙන කරලා නැනගැනීමේ බලාපොරොත්තුවක් හිතේ හටගන්නවා. ඒකෙන් හොයා ගන්නවා මේ මේ දේවල් මේ මේ ආකාරය, මේ අහවල් දේ, මේකේ ස්වභාවය මේකයි, මේ ලක්ෂණ එක, මේක ඇස එක, මේ මුබන් හැඩ ආකාරය. මේ මේ ආදි වශයෙන් වෙන් කරලා මයින්ද පටන් ගත්තාම හිත මනෝකේ අවස්ථාවට ඇවිල්ලා ඉතර ඉතාම සුළු කහතක් යන්නේ. අන්න මනෝ අවස්ථාවේ හිත. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා වටිනවා කියලා හිතාගෙන ඒවා සමග මනසින් එකතු වෙනවා. අන්නේ එකතු වෙන අවස්ථාවට ආවට පස්සේ කියනවා මානසං අවස්ථාවට කහට යනවා. හිත මනෝ මානස. ඊට පස්සේ ඒවා දාලා ඉන්න බෑ ඒවා සමග ඇතුලේ ඉඳ හිතෙනවා. එහෙනම් හදයන් කියන අවස්ථාවට කහට යනවා. ඒකම පණ පිළිලා එනවා. නැත්නම් හිතවත් ආ වැඩිලා බැඳීම් සැඳීම් වෙනවා. පන්නරම් කියන අවස්ථාවට හිත කහට ගැන්නුණා. මොකෙන්ද මේ සංඛාර නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ මැරෙලක් ඒවැම ජීවත් වෙන්න හිතෙනවා. යථා ස්වභාවය නා මූලික ප්‍රකෘති මානසිකත්වයෙන් අහස් වෙලා. අන්න ඒතර මොකද වෙන්නේ? මනින්ද්‍රියන් කියලා එකම අග්‍ර කරගන්න තැනටපත් වුණා. ඒතර මොකද වෙන්නේ? දැනීම ගෝචර කරලා තියෙන වටිනා දෙයකට නෙවෙයි හරයක් ඇති දෙයකට නෙවෙයි අසාර පැවැත්මක් වටිනවා කියලා අල්ලගෙන මුලාවකටයි විඥාන කියන ආකාරයට හරයනවා. මෙන්න මේ සංඛාර නිසා විඥාන හට ගන්න ආකාරයම තේරුම් ගන්න ඕනේ. සංඛාර අවිද්‍යාවෙන් හට ගන්නවා. අවිද්‍යාවෙන් හට ගන්න සංඛාර වලට අවිද්‍යාව හේතු වෙනවා. ඒකෙන් විඥාන හට ගන්නවා. විඥාන වලට සංඛාර හේතු වෙනවා. ඒක අපි දැන් දැනගන්න ඕනේ. අන්නේ ආකාරයෙන් විඥාන වලින් අපි ඒ විඥාන වලට පත් වෙන ආකාරය අත්හැරගත්තා සංකාර අවස්ථාව දුරු කරගන්න පුළුවන් වුණා නම් එතනවත් ආර්ය මාර්ගයේ පූර්ණයි. අරියත්යේ දැනගන්න මේ මාර්ගයේ සංකාර නිරෝධසාරණ ලැබෙනවා. මේක ඔය මාර්ගයේ උතුම් වූ ආර්ය මාර්ගයක් නිවන් මාර්ග. හොඳින් තේරුම් අරගෙන මේ මාර්ගය අනුගමනය කරලා නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්න සෑම දිනක්